මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය පිළිබඳවයි මේ මොහොත වෙනකොට දේශනා කරන්නේ. මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය අපි ඉවත් කරගත යුතු අයින් කරගත යුතු අපේ මනසට නොගැලපෙන ධර්මතාවයන් 10ක් තුලින් අපි 8ක් පසුගිය දේශනාවල පැහැදිලි කරා. ඒවා ඉවත් කරගන්න ඕනේ. හැබැයි අපි ඒ ධර්මතාවයන් මනසේ ක්‍රියාත්මක වුණොත් අපි නොදැනුවත්වම අහු වෙනවා උපක්ලේශයන්ට. එනිසා තථාගතයන් වහන්සේ මේ ධර්මතා 10 උපක්ලේශ හැටියටයි සඳහන් කරන්නේ. සිත කෙලසෙනවා. සිත අපිරිසිදු වෙනවා, සිත දෝෂ්‍ය වෙනවා. එනිසා මේ ධර්මතාවයන් අපි දැනගෙන, දැකගෙන දැනගෙන දැකගෙන අපි තේරුම් ගත යුතු වෙනවා. අවබෝධ කරගත යුතු වෙනවා. වටහා ගත යුතු වෙනවා. දැනගෙන හා දැකගෙන. එයින් කරුණු 8ක් කලින් දේශනා කළා. තව දෙකක් තියෙනවා. ඒ ධර්මතා දෙකත් අද දේශනා කරනවා. එයින් එක ධර්ම කාරණයක් තමයි උපේක්ෂාව. උපේක්ෂාව එක්ක ධර්මකාරණයක්. උපේක්ෂාව කියේ මොකක්ද? උපේක්ෂාව කියන්නේ මධ්‍යස්ථ ස්වභාවය. හැබැයි මේ උපේක්ෂාව එන්නේ නිවැරදිව විදර්ශනා භාවනා කරන අයට. නිවැරදිව භාවනා කරන අයට මේ උපේක්ෂාව එන්නේ. ඒ නිසා මේක වරදවා තේරුම් ගන්න එපා. අපි නිවැරදිව භාවනා කරනවා නම් අපේ සිත දැන් උපේක්ෂාවේ නම් තියෙන්නේ. එයාට හිතෙන්න පුළුවන්, එයාට කල්පනා වෙන්න පුළුවන් අපි මාර්ගඵලයක් ලැබුවා කියලා. අධිගමයක් ලැබුවා කියලා. රැවටෙන්න පුළුවන්. වැරදි අවබෝධයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ මේ උපේක්ෂාවත් ක්ලේශයක් උපක්ලේශයක් හැටියට දේශනා කරන්නේ. ඒ උපේක්ෂාව කියන්නේ සිතේ මධ්‍යස්ථ ස්වභාවය. తත්‍ර මධ්‍යස්ථතා කියලා සඳහන් වෙනවා චෛතසික වලදී. ඒක කුසල චෛතසිකයක්. හැබැයි ඒ කුසල චෛතසිකය උනාට ඒක අකුසල් නෙමෙයි කුසල චෛතසිකයක්. හැබැයි අපි නිවන කරා යන ගමනේදී මේ සියලු ධර්මතාවයන් පිළිබඳව මන අවබෝධයක් ඇති කර ගන්න ඕනේ. එහෙනම් උපේක්ෂාව කියන ඒ ධර්මතාවයත් අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් දකින්න ඕනේ. අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් කොහොමද දකින්නේ? උපේක්ෂාව කියන්නේ සිතුවිල්ලක් විතරයි. සිතුවිල්ලක් විතරයි. උපේක්ෂාව කියන්නේ නාම ධර්මයක්. සිත තුළ හටගන්නේ. අපි දන්නවා විඳීම් තුනක් තියෙනවා. සැප දුක් උපේක්ෂා. එහෙම නැත්නම් අදුක්කම සුඛ කියලා කියනවා. සැප වේදනා, දුක් වේදනා, අදුක්කම සුඛ වේදනා. දැන් ඒක වෙන එකක්. මේ తත්‍ර මජ්ජතතා කියන එක මේ විදර්ශනා භාවනා කරන අයට එන උපේක්ෂාව ඊට වඩා උසස් එකක්. ඒ උපේක්ෂාව හැබැයි ඒ ධර්මතාවයත් අනිත්‍ය හැටියට, දුක් හැටියට, අනාත්ම හැටියට දකින්න ඕනේ. අනිත්‍ය හැටියට, දුක් හැටියට, අනාත්ම හැටියට. කොහොමද දකින්නේ? නිවැරදිව කොහොමද දැනගන්නේ? නිවැරදිව කොහොමද දැකගන්නේ? නිවැරදිව දැනගන්න, නිවැරදිව දැකගන්න. ඒතර උපේක්ෂාව කියන්නේ සිතුවිල්ල. සිතුවිල්ල කියන්නේ නාම ධර්මයක්. එහෙනම් ඒ නාම ධර්මය නාම ධර්මයට ආශ්‍රයක චිතක්ෂණයයි. අපි දන්නවා. ඒ සිතුවිල්ලට ආශ්‍රයක චිතක්ෂණයයි. චිතක්ෂණයක් තුළ ඇති වෙලා නැති වෙනවා. නෑ ඇති වෙලා නැති වෙලා ඇති වෙලා නැති වෙනවා නම් එතන තියෙන්නේ උදේ වැය කියන ස්වභාවය. උදේ කියන්නේ හට ගන්න. ෂණයෙන් පෙරළුව විපරිණාමයක් පෙරලලා දැම්මා බිඳිලා අවසන් කරා ඒ වැයයි ඒක දකින දර්ශන නුවණින් දකිනවා ඥාන දර්ශනය නුවණින් දැක්කා ඥාන දර්ශනය ඒ උපේක්ෂාව කියන නාම ධර්මයේ දකින්න ඕනේ අනිත්‍ය ලක්ෂණය ඒක මනසට අනුගත කරගන්න ඕනේ. ඒකේ දුක්ඛ ලක්ෂණය දකින්න ඕනේ. ඒ දකින දුක්ඛ ලක්ෂණය මනසට සාතික කරගන්න ඕනේ. අනුගත කරගන්න ඕනේ. සාතික කරගන්න ඕනේ. ඒ උපේක්ෂාව කියන ධර්මතාවයේ අනාත්ම ලක්ෂණය දකින්න ඕනේ. ඒක මනසට සාතික කරගන්න ඕනේ. අන්න එතකොට නිවැරදි මගට වැටෙනවා. නොමග යන්නේ මග වැටෙනවා. නිවැරදි මග. ඒ සම්මා දිට්ඨි. ඒ පිළිබඳව නිවැරදිව කල්පනා කරන සම්මා සංකප්ප. නිවැරදිව කල්පනා කිරීම සම්මා සංකප්ප. නිවැරදි දැකීම සම්මා දිට්ඨියයි. මගක් දැක්ක නොමගක් දැක්ක. එනං උපේක්ෂාව කියන ධර්මතාවය චිතක්ෂණයක් ආයෂණං චිතක්ෂණයක් තුළ ඉපද බින්දෙනවා නම් ඒක නුවණින් දැක්කනම් අනිත්‍ය දර්ශනය ප්‍රකටයි. අනිත්‍ය කියන ස්වභාවය සිතට අනුගතයි. අනිත්‍ය කියන ලක්ෂණය සිතට සහතිකයි. අස්තිරයි తాවකාලිකයි කියන එක. නিত্য ස්වභාවයෙන් පවතින්නෙම නැහැ කියන එක. සහතිකයි. ඒ උපේක්ෂාවෙත් අපි බලන දුක්ඛයටයි තිද කියලා. මේ විදර්ශනා භාවනා කරන්නයිට එන්නේ. නිවැරදි වෙන්න. తත්‍ර මජ්ජත්‍රා කියන. මේ විදර්ශනා භාවනාව තුළින් උපදින සංස්කාරයන් පිළිබඳව මදහත් බව මේ කියනවා වෙනිවරදීව විදර්ශනා භාවනා කරන්න කියනවා එහෙනම් යම් කිසි කෙනෙක් ඒකේ දුක්ඛ ලක්ෂණය කොහොමද දකින්නේ? ඒකට අපි මීට කලිනුත් මේ පිළිබඳව පෙන්වලා දුන්නා. ඒ උපේක්ෂාව කියන්නේ නාම ධර්මයක්. සිත තුළ ගොඩනගෙන සිතුවිල්ල. එතකොට සිත සම්බන්ධ වෙලා තියෙන රූපයත් එක්ක. සිතට කිව්වේ නාම කියලා. සිත තුළ ගොඩනැගෙන යම් සිතුවිල්ලක් ඇද්ද ඒවත් නාම. සිත හච්චෛතසික නාම ධර්මය. එහෙනම් මේ උපේක්ෂාව නැමැති චෛතසිකයත් නාම ධර්මයක්. කයත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ පැටලිලා තියෙන්නේ නාම රූප දෙකේ ක්‍රියාවක් තියෙනවා. හොඳට බලන්න. හොඳට පරීක්ෂා කරන්න. හොඳට විභාග කරන්න. එන නාම රූප දෙක ඉදිරි ධර්මයට ප්‍රත්‍යයයි. පටිච්චසමුප්පාදයත් එක්කම ගලපන්නේ. දුක්ඛ ස්වභාවය අවබෝධ කරගන්න. ඉදිරි ධර්මයට ප්‍රත්‍ය ඉදිරි ධර්මය තමයි ආයතන සලායතන. ඒ ඉදිරි ධර්මය ඊගා විදිරි ධර්මයට ප්‍රත්‍යයි උපකාරයි පිහිටයි. ඒ ස්පර්ශයට. ඒ ස්පර්ශය නැමැති ඒ ප්‍රත්‍යයෙන් උපන් ධර්මය ප්‍රත්‍ය ඵලයක් හැටියට ඒ උපන් ධර්මයේ ඉදිරි ධර්මයට ප්‍රත්‍යයි. වේදනාව නැමැති ඒ ඵලයේ උපදවන්න ප්‍රත්‍ය වන ස්පර්ශයයි. ඒ වේදනාව ස්පර්ශයේ ඵලයක් හැටියට හටගත්තට ඒක ශණයෙන් හේතුවක් වෙනවා තෘෂ්ණාව නැමැති ඵලයට. තෘෂ්ණාව නැමැති ඵලය උපදවන්න. හැබැයි මේ සෑම ධර්මතාවයකට මේක චිතක්ෂණයක් ආයශ තියෙන්නේ කියලා දැනගන්න. ස්පර්ශයට වේදනාවට තෘෂ්ණාවට එක චිතක්ෂණයයි ආයශ. සනයක් තුල ඉපද බින්දින. වේදනාවේ ඵලයක් හැටියට තෘෂ්ණාව නැමැති නාම ධර්මය හටගත්තට එයාට රැඳෙන්න බෑ ඒක චිතක්ෂණයක් තුළ ඉපද බින්දෙනවා උපාදානයේ නැමැති නාම ධර්මයට ප්‍රත්‍ය වෙනවා උපකාර වෙනවා ඒක පිහිට වෙන උපකාර වෙන උපදවන්නේ ප්‍රත්‍ය වීමක් තියෙන උපකාර වීමක් තියෙන උදව් කිරීමක් තියෙන්නේ එයා නිරුද්ධ වෙනක චිතක්ෂණයක් තුළ ඒ උපාදානීය තණ්හාවේ ඵලයක් හැටියට හටගත්තට එයාටත් ඉන්න බෑ. එයාටත් එක චිතක්ෂණය අවශ්‍ය. එයා ඉදිරි ධර්මයට ප්‍රත්‍ය වෙනවා. ඒ කර්ම භවයට. කර්ම සකස්සෙන්ට, කර්ම සකස් කරන්ට. ඒකත් නාම ධර්මයක්. එයාටත් රැඳෙන්න බෑ. උපාදානීය ඵලයක් හැටියට ආවට හටගත්තට එයාටත් එක චිතක්ෂණයක් තුළ ඉපද බිඳෙන්න වෙනවා. ඒක ස්වභාවයෙන් සිද්ධ වෙන ධර්මතාවයක්. එයාට රැඳෙන්න බෑ. එයා ඉදිරි ධර්මයට ප්‍රත්‍ය වෙලා එයා නිරුද්ධ වෙනවා. ඒ ඉදිරි ධර්මය තමයි භවයට. ඒතර භවයටත් රැඳෙන්න බෑ. භවයේ ඊගා ප්‍රත්‍යයට උපකාර වෙනවා විතරයි එයාටත් රැඳෙන්න බෑ. ඒ භව පිළිබඳව අපි පැහැදිලි කරලා දීලා තියෙනවා. කාම භවයේ නාම රූප දෙකම. ඒතකොට රූප වලට චිතක්ෂණ 17ක් හා නාමයට එක චිතක්ෂණයක්. ආදි වශයෙන් පැහැදිලි කරලා දීලා තියෙනවා. එහෙනම් ඵලයක් හැටියට හටගත්තා. භවය හේතු කරගෙන ඡාතිය ඵලයක් හැටියට හටගත්තා. එතන ඉඳලා ක්‍රියාත්මක වෙන්නේ අපි අකමැති දේවල්, අප්‍රිය කරන දේවල්, අපි ප්‍රතික්ෂේප කරන දේවල්. හැබැයි අපිට ප්‍රතික්ෂේප කරන්න බැහැ. අපිට බැහැර කරන්න බැහැ. අපි ආස්වාදයක් සතුටක් සම්නසක් ලැබුවා නම් අර උපේක්ෂාව තුලත් ඒ උපේක්ෂාව තුලත් අපි ඇලුනා නම් අපට අර ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා කියන ඒවත් බාර ගන්න වෙනවා. සතුටෙන් හෝ අසතුටෙන් බාර ගන්න වෙනවා. සතුටෙන් බාර ගන්නේ නැහැ ලෝකේ කවුරුවත්. හැබැයි අසතුටෙන් බාර ගන්න බාර ගන්න වෙනවා. එහෙනම් මේ උපේක්ෂාව කියන ධර්මතාවයත් අයිති දුකට. හඳයි තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න පුළුවන් දේ උපේක්ෂාව හේවත් తත්‍ර මජ්ජතතාව හේවත් ඒ මදහත් බව සංස්කාරයන් කෙරේ මදහත් බවක් එන්නේ තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න බෑ අනාත්ම ලක්ෂණයක් තියෙන තම වශයේ තම වසඟේ පවත්වන්න බෑ උපේක්ෂාවම තුල සිත පිහිටවන්න බෑ තමාගේ වශයේ පවත්වන්න බෑ චිත්තක්ෂණයක් ආයශ උපද බිඳ එහෙනම් මට හොඳට දැන් මට ඇලීමක් නැහැ, ගැටීමක් නැහැ. දැන් මට ඒක හොඳටම දුර්වලයි. මගේ සිත తත්‍ර මාජ්‍යතතාවේ තියෙන්නේ, උපේක්ෂාවේ තියෙන්නේ, මදහත් භවයේ තියෙන්නේ. කාගේ උපේක්ෂාවද? මගේ. ආ, දිටි. මගේ උපේක්ෂාව. ආ, දිටි. වැරදි දැකීමක් තුලින් ගත් ආත්ම දිට්ඨිය තුල ඉඳගෙන සක්කාය දිට්ඨිය තුල ඉඳගෙනයි ගත්තේ එහෙනම් දැනගන්න එතන මග නෙමෙයි එතන නොමග ඒ දිට්ඨිය තියෙනවානේ. හඳයි මගේ ඒ తත්‍ර මජ්ජතාව එහෙම නැත්නම් ඒ උපේක්ෂාව ඒ මදහත් බව මට දැන් හොඳට තියෙනවා. මම වැලෙන්නේ ගැටිමේ මොම මුකුත් නැහැ දැන් මං අයින් කළා ඔක්කොම තියෙන්නේ මට දැන් හොඳට තියෙනවා මානෙ උපේක්ෂාව මට හොඳට තියෙනවා මගේ ඒ උපේක්ෂාව බොහොම උසස් මානෙ ඒ උපේක්ෂාවට ඇලොම් කරනවා ආශා කරනවා ප්‍රිය කරනවා තණ්හා. දැන් බලන්නකො බොහොම දැන් එන්නේ මිත්‍ර වේශයක්. මිත්‍ර වේශයෙන් එන්නේ. හැබැයි ක්ලේශයන්. මිත්‍ර වේශයෙන් එන්නේ Tamanට උදව් කරන්න, උපකාර කරන්න, පිහිට වෙන්න ආපු වේශයකින් එන්නේ. එන්නේ. හැබැයි මේ අකුසල් නෙමෙයි. වර්තවා තේරුම් ගන්න. අකුසල් නෙමෙයි සංසාර ප්‍රවෘත්තියට ප්‍රත්‍ය වෙන දේවල්. අපි දේශනා කරන්නේ සසරෙන් නිවනට. ඒ නිසා නිවනට මේ උපක්ලේශයනුත් අයින් කරන්න වෙනවා. මේ උපක්ලේශයන් කියලා තේරුම් අරගෙන අවබෝධ කරගෙන වටහාගෙන ඒවත් ඒවට තැලෙන්නේ නැතුව ඒවා නිසා මානෙ උපදවා ගන්න නැතුව ඒවා වැරදියට දකින්න නැතුව මගේ උපේක්ෂාව මේ උපේක්ෂාව උසස් මට අතර මැදහත් බව තියෙන්නේ මං නෑ දැන් ඇලීම් ගැටි බොහොම දුර්වලයි මම මානෙ ඒ උපේක්ෂාවට ඇලුම් කරනවා තණ්හා. ප්‍රිය කරනවා, ආශා කරනවා. තණ්හා. සියුම් වශයෙන් එන්නේ. සියුම් වේසෙන් එන්නේ. තේරුම් ගන්න. අවබෝධ කරගන්න. ගාම්භීර ධර්මයක්. එහෙනම් මේ ධර්මතා තුනට ක්‍රියාත්මක වෙන්න දෙන්න බෑ. මොන ධර්මතා තුනටද? තණ්හාවටයි, මානෙටයි, දිට්ඨියටයි. එයි. ඒ ධර්මතා තුන ක්‍රියාත්මක වෙන්නේ පෘථග්ජනයන්ට. ආර්ය පුච්චලයන්ට නෙමෙයි. පෘථග්ජන පුච්චලයන්ටයි තණ්හාවයි මානෙයි දික්කය ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් උපේක්ෂාවත් අයිති ඒකටද? වැරදියට ගත්තොත් උපේක්ෂාවත් අයිති වෙන්නේ ඒ ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවා තණ්හා මාන දික්කිත් එක්ක. දැන් අපි දැක්කා. නිවැරදිව දැනගත්තා නිවැරදිව දැකගත්තා. කොහොමද? චිතක්ෂණයක් තුළ ඉපද පිඳිනවා. ඉපදෙනවට කියව උදේ. විපරිණාමයි පෙරළුවා ෂණයෙන් අනිත් පැත්තට බින්දලා අවසන් කරා වැය. උදේ වැය. දැක්කා දර්ශන. කොහෙන්ද දැක්කේ? නුවණින් ඥානෙ. ප්‍රඥාවෙන් දැක්කා. විදර්ශනා ප්‍රඥා. විදර්ශනා ඥාන. ඒතර උද්‍යව්‍යාණු දර්ශන ඥානය. ඒතර උද්‍යව්‍යාණු දර්ශන ඥානය තුළ අපි නිවැරදිව පැහැදිලි කරගත්තා. එහෙනම් ඒකටත් ඇලෙන්නේ. ඒකටත් ආශා කරන්නේ. ඒකටත් ප්‍රිය කරන්නේ. අපි නිවැරදිව මෙනෙහි කරගෙන යනවා. ඒකත් අනිත්‍යයි. ඒ උපේක්ෂා කියන ධර්මතාවයත් తත්‍ර මජ්ජතතා කියන ධර්මතාවය මදහත් බව සංස්කාරයන් කෙරෙහි තියෙන මදහත් බව ඒක සිතුවිල්ලක් ඒකත් අනිත්‍යයි ඒක දුකයි ඒක අනාත්මයි තමයි කැමැත්ත හැටියට පවත්වන්න බෑ අයිති වෙන්නේ දුකට ඒඩ සිත තුළ පවතින ඉඩ දුන්නොත් අර පටිච්ච සමුප්පාදයට අනුව ගලපලා බලන්න ගිහිලා දුක කියන තැන පතිත කරනවා. දුක කියන තැනට ඇතුල් කරනවා. බාපච්චය, ජාති ජාතිපච්චය, ජරා මරණ. එහෙනම් ඒකත් අපි නිවැරදිව දැනගත්තා, නිවැරදිව දැකගත්තා. අනිත්‍යයි, දුකයි, අනාත්මයි. ඒ අනුව අපි ඒකට තියෙන ආස්සාව, චන්දරාගය, ඇල්ම, කැමැත්ත අපි සිතින් අයින් කරනවා. එනවා උපේක්ෂාවත් එපා. එකත් එපා. දැන් මේ සියලු කරුණු තව එක කරුණක් තියෙන එකක් කියලා පැහැදිලි කරනවා. ඊගාවට තියෙන නිකාන්ති කියන එක. නිකාන්ති කියන්නේ සියුම් තණ්හාව. තණ්හාව කියන්නේ ඇලෙන ස්වභාවය. භාවනාවටත් ඇලෙන්න එපා. ඇලෙන්න එපා. තෘෂ්ණා භාවනා කරන්න ඕනේ. විභාග කරන්න ඕනේ. පරීක්ෂා කරන්න ඕනේ. බෙදලා වෙන් කරලා බලන්න ඕනේ. හැබැයි ඇලෙන්නේ නැතුව. නිකාන්තී කියන්නේ සියොම් තණ්හා. අර මම මුලින් සඳහන් කළ කරුණු ඒ තමයි ආලෝකය. ආලෝකයට සියොම් තණ්හාව ඇති වෙන්න පුළුවන් මම පැහැදිලි කරා. ඒ වගේම ඥානෙට ඒ උපදින විදර්ශනා ඥානෙට ඇලුම් කරන්න පුළුවන් සියොම් තණ්හා. ඒ වගේම ප්‍රීතියට සතුට විදර්ශනා භාවනා කිරීම තුළ උපදින ඒ ප්‍රීති ඒ සතුටට ඇලුම් කරන්න පුළුවන්. ආශ කරන්න පුළුවන්, ප්‍රිය කරන්න පුළුවන්. ඒ වගේම පස්සද්ධිය කාය චිත්ත දෙකේ සංසිඳීම ඒකට ඇලුම් කරන්න පුළුවන්, ප්‍රිය කරන්න පුළුවන්. ඒ නිකාන්තයේ හේවත් සියුම් තණ්හාව. ඊගාවට සැපය. කායික සැපය, කයට දැනෙන සුවය, මානසික සුවය ඒකටත් තෘෂ්ණාව. සියුම් වශයෙන් ඒවි. ඒ වගේම අර සද්ධාව. සද්ධාවටත් ආශ කරන, ප්‍රිය කරන මම පැහැදිලි කරා එකින් එක එකින් එක එකින් එක පැහැදිලි කරලා දුන්නා. එහෙනම් ඊගාවට තිබෙන වීරය. වීරයටත් ඇලුම් කරන. ආශ කරන, ප්‍රිය කරන. සියුම් තණ්හා. ඊගාවට තියෙන සිහිය. සිහියටත් ඇලුම් කරන, ප්‍රිය කරන. මේකකටවත් ඇලුම් කරන්න එපා, ප්‍රිය කරන්න එපා, ආශ කරන්න එපා. ඊගාට තියෙන්නේ උපේක්ෂාව. ඒ උපේක්ෂාවට තැළුම් කරන්න එපා, ප්‍රිය කරන්න එපා, ආශ කරන්න එපා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන යම් තැනක යම් ප්‍රිය ස්වභාවයක් තියෙනවද, ඇලුම් කරන ස්වභාවයක් තියෙනවද, ආශ කරන ස්වභාවයක් තියෙනවද, එතන තියෙන්නේ තණ්හාව. එතන තණ්හාව වැඩෙනවා. ඒකයි මම මේ ධර්මතාවයන් ඡේදනේ හෙවත් කපලා අයින් කරනවා නෙමෙයි. උගුල්ලලා දානවා. අපි දන්නවා යම් දෙයක් කපලා අයින් කරාට බාගෙට කැපුවට ඒක නැවත ලියලනවා. නැවත හැදෙනවා. නැවත වැඩෙනවා. හොඳයි උගුල්ලලා දැම්මොත් එහෙනම් දිට්ඨිය උගුල්ලලා දාන්න. මානෙ උගුල්ලලා දාන්න. තණ්හාව උගුලවන්න. උගුල්ලලා දාන්න. සියුම් වශයෙන්වත් ක්‍රියාත්මක වෙන්න දෙන්න බෑ. තණ්හාවත් මානයත් දිට්ඨියත් කියන ධර්මතා තුන යම් වෙලාවක යම් තැනක සියුම් වශයෙන් හට ගන්නවා නම් හොඳට දැනගන්න හොඳට දැක ගන්න සසර. දැන් මේ කරුණු 10 හොඳට තේරුම් අරගෙන අවබෝධ කරගෙන ඒ කරුණු 10න් වෙන්ව ඒ කරුණු 10 සිත තුළ ක්‍රියාත්මක වෙන්න ඉඩ නොදී අපි නිවැරදිව අනිත්‍ය වශයෙන් නිවැරදිව දුක්ඛ වශයෙන් නිවැරදිව අනාත්ම වශයෙන් මෙනෙහි කරනවා සබ්බේ සංඛාරේසු අනිච්ච සංඥා. ත්‍රජාන් වහන්සේ දේශනා. ගිරිමානන්ද සූත්‍රය. හැබැයි ඊට කලින් අනිච්ච සංඥාව කියලා එකකුත් එතන තියෙනවා. අනිච්ච සංඥා, දුක්ඛ සංඥා, අනත්ත් සංඥා, පහාන සංඥා, විරාග සංඥා, සබ්බලෝකේ අනබිරත සංඥා. ඒ ආදී වශයෙන් තියෙනවා. කියලා හැබැයි ආයෙත් කියන සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා. ඇයි ඒ? මෙන්න මේ ධර්මතාවයන් උත් එහෙනම් තේරුම් ගන්න. ඒතොර සබ්බ සංකාරේසු අනිච්ච සන්න සංඥා. සියලු සංස්කාර ධර්මයන් අනිත්‍යයි. එහෙනම් මේ සිතුවිලි අනිත්‍යයි. ඒක ගිහිලා දාන්නේ දුකට. ඒකේ තියෙන දුක්ඛ ලක්ෂණයක්. තමාගේ වශයෙන් පවත්වන්න බැහැ. එක ධර්මතාවයක් තම එක ධර්මතාවයක්වත් තමාගේ කැමැත්ත හැටියට තමාගේ වසඟේ හෝ බාහිර කෙනෙක්ගේ වසඟේ හෝ වෙන යම් කිසි බලවත් කෙනෙක්ගේ වසඟේ හෝ ඔය ඉහළ ඉන්න අයට බොහොම ගෞරව දක්වන විශාල පිරිසක් දෙවි දේවතාවුන් කියලා. එයාලගේ වසඟේ පවත්වන්නත් බෑ. නිර්මාණය කළා ලෝකය මැව්වා කියලා වැරදි දික්ටි දාගෙන ඉන්න අය ඉන්නවා. දැන් එහෙම ඉන්නවනම් යම් කෙනෙක් එයාලගේ වශයෙන් පවත්වන්නත් බෑ. පවත්වන්න බෑ. ඇති වෙනව නැති වෙනව. හට ගන්න සනේන් නැති වෙනවා. එහෙනම් ඒ පිළිබඳව නිවැරදිව දැනගන්න නිවැරදිව දැකගන්න. දැන් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය ස්කන්ධ පංචකයේ ඉඳලා දේශනා කරනවා. දැන් කිව්වේ ඔය උපක්ලේශයන්ට අහු වෙන්නේ නැතුව ඒවා මග හැරලා ඒවෙන් ගැලවිලා මග නොමග කියන එක හරියට වෙන් කරගෙන නොමගට වැටෙන්නේ නැතුව නිවැරදිව මගට වැටෙන ආකාරයයි කිව්වේ. සබ්බ සංකාරයේසු අනිච්ච සංඥා. සියලු සංස්කාර ධර්මියෝ අනිච්ච සංඥාවෙන් ගන්න. අනිත්‍ය වශයෙන් සංඥාව කියන්නේ හඳුන ගන්න. අනිච්ච කියන්නේ නිට්ටය නැහැ, ස්ථිර නැහැ. සදාකාලික නැහැ. අස්තිරයි తాවකාලිකයි මොහතයි ෂණයයි රූපේට ෂණයයි සිතට ෂණයයි චිතක්ෂණ 17ක් වට ෂණයයි මනසට ෂණයයි එහෙනම් අනිත්‍යයි අපි තවදුරටත් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ඒවා පස් පංචස්කන්ධය විභාග කරලා පරීක්ෂා කරලා අපි අවබෝධ කරගන්න ඕනේ. ස්කන්ධ පංචකය ආයතන පිළිබඳව විභාග කරලා පරීක්ෂා කරලා අවබෝධ කරගන්න ඕනේ. ධාතුන් විභාග කරලා පරීක්ෂා කරලා අවබෝධ කරගන්න ඕනේ. බුදුරජාන් වහන්සේ මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධියේදී දේශනා කරන අතිශය විශාල ප්‍රමාණයක් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරන්න ඕනි. ඒ තුළ තමයි සිතට සහතිකයක් ඇති වෙන්නේ. සිතට සහතික වෙන්නේ සිතට අනුගත වුණාට පස්සේ තමයි සහතික වෙන්නේ. ඔව් සබ්බ සංකාරේසු අනිච්ච සංඥා සියලු සංස්කාර ධර්ම අනිත්‍යයි කියන කාරණය. ඒතර අනිත්‍ය නම් පරිච්ඡ සමුපාදයට එක්ක ගලපලා බැලුවා නම් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා දුක්ඛ සංඥා. එතකොට නිරන්තරයෙන් පෙලීමක් තියෙන පීඩාවක් තියෙන නිරන්තරයෙන් පෙලීම පීඩාව අපට ඇති කරන්නේ දුකක් ඒ දුකට ප්‍රත්‍යයයි තමන් හිතුවට පුංචි හෝ පැවැත්මකට එන්න එපා කියලා. පැවැත්මකට ආපු යම් ධර්මයක්, රූප ධර්මයක් හෝ නාම ධර්මයක් බිඳින්න එපා, බිඳිලා අවසන් වෙන්න එපා කියලා. ඒවා තමන්ගේ කැමැත්ත හැටියට පවත්වන්න බෑ. කියන එක පැහැදිලි වෙනවා අනාත්ම ලක්ෂණය තුළ. ඒතර පැවැත්මකට එන්න එපා. පැවැත්මකට ආපේවා බිඳෙන්නත් එපා. බිඳිච්ච බින්දලා අතුරුදහන් වෙන්න එපා කියලා අපි ප්‍රාර්ථනා කරාට ඒක එහෙම සිද්ධ වෙන්නේ නැහැ. නියත වශයෙන්ම හටගැන්මක් තියෙනවා. බින්දලා අවසන් වීමක් තියෙනවා. එහෙනම් අපි ඒ සඳහා නිවැරදිව සහතික කරගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කරුණු රාශියක් විභාග කරන්න. ස්කන්ධ පංචකය ආයතන 12 ධාතු 18 ద్వාර 6ක් අරමුණු හයක් විඥාන හයක් ස්පර්ශ හයක් වේදනා හයක් සංඥා හයක් සංචේතනා හයක් තෘෂ්ණා හයක් විතර්ක හයක් ਵਿਚාර හයක් කොනප කොටස් 32ක් ඉන්ද්‍රිය 22ක් ධාතු 18ක් කසින 10ක් සමත විපස්සනත් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරන්න ඕනේ. හැබැයි සමත විපස්සනත් ඕනේ. සමත විපස්සනා නැතුව මේ ධර්ම අවබෝධ කරගන්නත් බෑ. ඒ ධර්මතාත් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. ඒකයි සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා කියලා ගිරිමානන්ද සූත්‍රයේ ආනන්ද හාමුදුරන්ට පැහැදිලි කරේ ගිහිලා ගිරිමානන්දට මේ සූත්‍රය දේශනා කරන්න යාගේ රෝග සුව වෙයි කියලා. ඒ රෝග සුව කරගත්තේ ධර්මයේ මෙනෙහි කරලා. එහෙනම් කසින 10ක් පටිච්චසමුප්පාදයේ අංග 12ක් බව 3ක් බව 9ක් මේ සෑම දෙයක්ම ගන්න ඕනේ පරීක්ෂණය සඳහා ඒ පරීක්ෂණය කරන්න මනසින් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුනක් ඒ සෑම ධර්මතාවයකම ක්‍රියාත්මක වෙනවද තියෙනවද කියන එක මනසට අනුගත කරගන්න සිතට අනුගත කරන්න සිතට සහතික කරගන්න ඒ තුල ඇලීම දුර්වල කරනවා ආශාව දුර්වල කරනවා. බැඳීම චන්ද රාගය දුර්වල කරනවා. එම නැත්නම් මේ ලෝකේ කිසි කෙනෙකුට මේ තෘෂ්ණාව අයින් කරන්න බෑ. මේ ආශාව අයින් කරන්න බෑ, ඇල්ම අයින් කරන්න බෑ. බාහිර වස්තුන් පිළිබඳව ආශාව ඇල්ම අයින් කරයි. ඒක ගැටලුවක් නෑ. දැන් මේ වර්තමානයේ මේ මොහොතේ සිද්ධ වෙන ලෝකය පුරා සිද්ධ වෙන මේ කොරෝනා මහා වසංගතය තුල මරණය දොරකඩට ඇවිල්ලා කියලා දැන් යන්තම් තේරිලා තියෙනවා වැටහිලා තියෙනවා මායя දැන් දොරකොඩ ඉන්නේ කියලා දැන් කල්පනා කරනවා මෙච්චර කල් එහෙම හිතුවේ නැහැ එහෙම හිතුවා කීප දෙනෙක් ටික දෙනෙක් එහෙම හිතුවා මේ වස්තු අනිත්‍යයි අස්තිරයි తాවකාලිකයි මේවා අපිට සදාකාලිකව පිහිට වෙන්නේ කියන කාරණය ටික දෙනෙක් හිතුවා හැබැයි දැන් ගොඩාක් දෙනෙක් හිතනවා කල්පනා කරනවා අයියෝ මේ භෞතික වස්තුන් වලින් ඇති වැඩේ මොකක්ද මේ කොරෝනා වසංගතය එහෙම නැත්නම් මේ කොරෝනා රෝගයට ගොදුරු වෙච්ච අය නැවත ගෙදරට එන්නෙත් නැහැ. ඒ දේහයවත් ගෙදරට ගේන්න බෑ. ඒක එහෙම ආදාහන කටයුතු සිද්ධ කරනවා. එහෙනම් මාර්ය පිළිබඳව දැන් පොඩ්ඩක් කල්පනා කරනවා. දැන් පොඩ්ඩක් හිතනවා. එහෙනම් සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා. මේ ස්වභාවය මේ රූප වේදනා සංඥා පුකන්න ඉස්සෙල්ලාම කරුණු පහක් රූපස්කන්ධ වේදනාස්කන්ධ සංඥාස්කන්ධ සංස්කාරස්කන්ධ විඥානස්කන්ධ අපි මේ ස්කන්ධ පංචකයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරන්නේ කොහොමද? ඒක කොහොමද මනසට අනුගත කරගන්නේ? ඒක කොහොමද මනසට සහතික කරගන්නේ? සහතික කරගන්න ඕනේ. ඉතිසල මනසට අනුගත කරගන්න ඕනේ. ඊට ඉස්සෙල්ලා මනසින් නුවණින් මෙනෙහි කරන්න ඕනේ. එහෙනම් අපි ගන්නවා. අපි ගන්නවා චක්ක ප්‍රසාද රූපය. ඒ පිළිබඳව අපි විභාග කළා බෙදලා වෙන් කළා පෙන්වලා දුන්නා. චක්ක ප්‍රසාද රූපය කියන්නේ මොකක්ද කියලා. මේ ඇස මැද්දේ තියෙන කළු ඉන්ද්‍රියා මැද්දේ තියෙන චූටි චිතක් ඒක ප්‍රසාද රූපය කියලා දැන් ඕන කෙනෙක් දන්නවා. ගොඩාක් දෙනා දන්නවා. ධර්මයේ ශ්‍රවණය කරන අය දන්නවා. එහෙනම් ඒ චක්ක ප්‍රසාදය අපි හේතු ප්‍රත්‍ය අනුවත් බලලා අපි උද්‍යව්‍යාණු දර්ශන ඥානය උපදවා ගන්න තැනට එනකන් එනවා. ඒක ධර්මතාවයක් අරගෙන. ඒ චක්ක ප්‍රසාද රූපය අපට වර්තමානයේ ඇති කළ දුන්නේ පෙර භවයේ අවිද්‍යාව. පෙර භවයේ තණ්හාව. පෙර භවයේ උපාදානය. මේ ධර්මතා තුන අපේ මනසේ ක්‍රියාත්මක වුණා පෙර භවයේ. ඒ අනුව අපි කර්ම කළා. එහෙනම් පෙර භවයේ ධර්මතා හතරක් හේතුයි. අවිද්‍යාව, තණ්හාව, උපාදානය, හා කර්මය. ඒ කර්ම භවයෙන් තමයි උප්පත්ති භවයක් හැදුවේ. ඒ මනුස්සාත්ම භවේ. හැබැයි ඒ චක්ක ප්‍රසාදයට වර්තමානයේ ප්‍රත්‍යයයි ආහාරය. දැන් බලමු. හැබැයි තව කරුණු හතරක් ප්‍රත්‍යය ඒවා අපි කියලා දීලා තියෙනවා. ආහාරය විතරක් නෙමෙයි කම්ම චිත්ත ඍතු කියන ධර්මයනොත් ප්‍රත්‍යයයි. හැබැයි මේ රූපයට වඩාත්ම ප්‍රත්‍ය ආහාරය කර්මයක් ප්‍රත්‍යයයි. එක හා සමාන. සීතෝෂණ දෙකක් ප්‍රත්‍යයයි. සිතත් ප්‍රත්‍යයයි. ආහාරත් ප්‍රත්‍යයයි. ඊට අපි මේ පරීක්ෂණය සඳහා අනිත්‍ය දුක් අනාත්ම කියන මේ ලක්ෂණ තුන අවබෝධ කරගන්න කරන පරීක්ෂණය සඳහා ඒතර අපිට තේරෙන අපිට අවබෝධ වෙනවා අවිද්‍යාව එක ධර්මතාවයක් තණ්හාව එක ධර්මතාවයක් උපාදාන එක ධර්මතාවයක් දැන් මේව වෙන් වෙන් වශයෙන් අපි පැහැදිලි කරලා දීලා තියෙන අවිද්‍යාව කියන්නේ මොකද්ද තණ්හාව කියන්නේ මොකද්ද? උපාදානය කියන්නේ මොකද්ද කියන කරුණු දැන් දේශනා කරන්නේ. ඒවා අපි කලින් සූත්‍ර කලින් දේශනාවල අනන්ත ප්‍රමාණ පැහැදිලි කරලා දුන්නා. කර්මය කියන්නේ මොකද්ද කියන එකත් දන්නවා. කර්මයේ ප්‍රතිඵලයක්, කර්මයේ ප්‍රතිඵල භුක්ති විඳින්න සකස් වෙච්ච නාම රූප දෙකක් වර්තමානයේ අපි ඵල වශයෙන් භුක්ති විඳිනවා. එහෙනම් පෙර භවයේ ධර්මතා හතරක් වර්තමානයේ ආහාරය ඒතර වර්තමාන භවයේත් අපිට අවිද්‍යාව තියෙනවා. වර්තමාන භවයේත් අපිට තණ්හාව තියෙනවා. වර්තමාන භවයේත් අපිට උපාදානයක් තියෙනවා. ඒ අනුව වර්තමාන භවය අපි කර්මත් කරනවා. කර්මත් කරනවා. ආහාරය ප්‍රත්‍යයයි. දැන් මේ අවිද්‍යාවෙත් තියෙන්නේ ඉපද බිඳින ස්වභාවයක්. වර්තමානයේ අවිද්‍යාවේ නැද්ද ඉපද බින්දින ස්වභාවය? උදේවේ. අවිද්‍යාව කියන්නේ නාම ධර්මයක්. ඒ නාම ධර්මයක් චිතක්ෂණයක් තුළ ඉපද බින්දිනවා. එහෙනම් වර්තමානයේ අවිද්‍යාව කියන සිතුවිල්ල නාම ධර්මයක් චිතක්ෂණයක් තුළ ඉපද බින්දිනවා. ඒ චිතක්ෂණයක් තුළ ඉපද බින්දිනවා නාම ධර්ම. තෘෂ්ණාව තියෙනවා නම් තෘෂ්ණාව නැමැති නාම ධර්මයක් එක චිතක්ෂණයක් තුළ ඉපද බින්දිනවා. ඉපදෙනවට කිව්ව උදේ කියලා බිඳිලා අවසන් වෙනවට කිව්ව වැයි කියලා. ඒකෙත් තියෙන උදේ හැබැයි. දර්ශනය දැක්කා ඥානය නුවණින්. අවිද්‍යාවෙත් තියෙන උදේ වැයි කියන ස්වභාවය. තෘෂ්ණාවෙත් තියෙන උදේ වැයි කියන ස්වභාවය. උපාදානයේ කියන ස්වභාවය වර්තමානයේ සිත තුළ ක්‍රියාත්මක වෙන උපාදාන ඒකේ තියෙන හට ගැනීමක් සහ බිඳීලා අවසන් වීමක්. උදේ හටගත්තා. බිඳිලා අවසන් වුණා වැය. ඒකේ තියෙන වෙනි ස්වභාවය. ඒ අනුව කර්ම කරනවා නම් කාය කර්ම කියන සිතුවිලි වලටත් තියෙන චිතක්ෂණයක් ආයස්ස ඒකේ තියෙන උදේ හා වැය කියලා ස්වභාවය. උදේ හා වැය ඇති වෙනව නැති වෙනව. ඒවත් සිතුවිලි විතරයි. ආහාරයට චිතක්ෂණ 17ක් තියෙනවා. ප්‍රත්‍යය මේ චක්ක ප්‍රසාද රූපේට. නිබ්බති ලක්ෂණයක් හා විපරිණාම ලක්ෂණයක්. දැන් එතකොට අවිද්‍යාව කියන ධර්මතාවයත් කොහේ හරි රැස් වෙලා එකතු වෙලා ගොඩ ගැහිලා තිබිලාව නෙමෙයි. අලුතෙන් අලුතෙන් අලුතෙන්ම උපදිනවා. ඒ චිතක්ෂණයක් ආයසතල ඉපද බිඳිලා අවසන් වෙනවා. කාලය තුල. තණ්හාවත් කොහේ හරි ගොඩ ගැහිලා එකතු වෙලා රැස් වෙලා තිබිලා එනව නෙමෙයි. අලුතෙන් අලුතෙන් අලුතෙන් අලුතෙන්ම උපදිනවා. උපදින ශණයෙන් නැති වෙනවා. උපාදානය කියන ධර්මතාවයත් කොහේ හරි එකතු වෙලා රැස් වෙලා ගොඩ ගැහිලා තිබිලා එනවා නෙමෙයි. අලුතෙන් අලුතෙන් අලුතෙන් උපදින උපදින සෙනෙන් නැති වෙනවා. කර්ම කියන ඒවත් එකතු වෙලා ගොඩ ගැහිලා රැස් වෙලා තියෙන ඒවා නෙමෙයි. අලුතෙන් අලුතෙන් අලුතෙන් උපදින උපදින සෙනෙන් නැති වෙනවා. හැබැයි විපාකයේ පිණිස සිත තුළ බලවත් සනිටුහන් කරගෙන තියෙනවා. ඒ අනාගතයට විපාක පිණිස. චිතක්ෂණයක් තුළ ඉපද බිඳිනවා ඒ සිතුවිලි. ඒක අවසාන චුතිසිතට අරමුණු කරාමයි භවයක් හදන්නේ. එහෙනම් කොහේ හරි එකතු වෙලා රැස් වෙලා ගොඩ ගැහිලා තිබිලාව නෙමෙයි. අලුතෙන් අලුතෙන් මේ පුදුන. නාම ධර්මයේ විතරයි. නෑ රූප ධර්මයක් තියෙමයි. අලුතෙන් අලුතෙන් අලුතෙන්ම උපදින උපදින ශනේ නැති වෙනවා. ආහාරයත් ඒ වගේ. අලුතෙන් අලුතෙන් අලුතෙන්මයි උපදින්නේ. එයි චිතක්ෂණ 17ක් තුළ ඉපද බිඳිනවා. චිතක්ෂණ 17ක් තුළ ඉපද බින්දෙනවා නම් ක්ෂණයක් තුළ ඇති වෙලා නැති වෙනවා. එහෙනම් එතන තියෙන නිත්‍ය ලක්ෂණයක්ද අනිත්‍ය ලක්ෂණයක්ද? ඒතර අවිද්‍යාව කියන ධර්මතාවය නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. ඒ චිතක්ෂණයක් තුළ ඉපද බින්දෙනවා. තණ්හාව කියන එක නිත්‍යද අනිත්‍යද? ස්ථිරද සදාකාලිකද අස්ථිරද తాවකාලිකද? අනිත්‍යය ස්ථිරයි, తాවකාලිකයිද? නිට්ටයයි ස්ථිරයි, සදාකාලිකයිද? අනිත්‍යය ස්ථිරයි, తాවකාලිකයි. චිතක්ෂණයයි. චිතක්ෂණය තුළ ඉපදෙන්නේ. උපාදානයි චිතක්ෂණය එක චිතක්ෂණයක් තුළ ඉපදෙබිඳ වෙනවා. එහෙනම් නිට්ටය ස්ථිරයි, සදාකාලිකද? අනිත්‍යය ස්ථිරයි, తాවකාලිකයි. අනිත්‍යය ස්ථිරයි, తాවකාලිකයි. කර්මය ඒ සිතුවිල්ල චිතක්ෂණයක් තුළ ඉපදෙබිඳිනවා. උදයවැය අලුතෙන් අලුතෙන්ම හටගත්ත හටගන්න ස්නේහයෙන් බිඳිනවා. එහෙනම් එතන නিত্য ස්ථිරයි සදාකාලිකයිද අනිත්‍ය අස්ථිරයි తాවකාලිකයි. අනිත්‍ය අස්ථිරයි తాවකාලිකයි. ආහාරය වර්තමානයේ ප්‍රධාන වශයෙන් ප්‍රත්‍යෙම ආහාරය සබ්බේ සත්ත ආහාරට්ටිතික සියලු සත්ව ආහාරයෙන් යැපේ. ආහාර නিত্য ස්ථිරයි සදාකාලිකයිද අනිත්‍ය අස්ථිරයි తాවකාලිකයි. චිතක්ෂණ 17යි. ඉපද බින්දින ඇති වෙලා නැති වෙනවා. එහෙනම් මේ ධර්මතා එතකොට අලුතෙන් අලුතෙන්ම ආවා ඒ උදයයි. අලුතෙන් අලුතෙන්ම උපදිනවා. එයි නාම ධර්මයන් චිතක්ෂණයක් තුළ ඉපද බිඳිනවා ආය අලුතෙන් උපදිනවා ආය අලුතෙන් උපදිනවා බිඳිනවා ආය අලුතෙන් උපදිනවා ආය බිඳිනවා ආය අලුතෙන් උපදිනවා නිබ්බති ලක්ෂණය ඒ උදය නිබ්බති ලක්ෂණය උදයයි බිඳිනවාද ඒ වේ ලක්ෂණයයි විපරිණාමයි පෙරළුව සැනෙන් පෙරළුවා ෂණයෙන් පෙරළුවාද ඒ විපරිණාම ලක්ෂණයයි. එහෙනම් උදේ වේය. හටගත්ත බිඳිලා අවසන් වුණා. ඒ තුළ ඒ තුළ මොකද්ද ප්‍රකට වෙන්නේ? ඒ තුළ ප්‍රකට වෙන අනිත්‍ය ලක්ෂණය. දැන් අවිද්‍යාවත් තණ්හාවත් උපාදානයත් කර්මත් කියන මම එකටම ගන්නවා. මේ සියලු ඒවා නාම ධර්මයන්. නාම ධර්මයන් ක්‍රියාත්මක වෙන්නේ රූප ධර්මයන් එක්ක. අවිද්‍යා තණ්හා උපාදාන කර්ම ක්‍රියාත්මක කරන්න මේ රූපය අවශ්‍යයි. සතර මහා ධාතුන්ගේ ක්‍රියාවලිය අවශ්‍යයි. නාම රූප දෙකේ ක්‍රියාවලිය. පටන් ගත්තේ ප්‍රතිසන්දි විඥානේ විඥානපච්ච නාම රූපං නාම රූපච්ච සලායතන. අන්න පටන් ගත්තා නාම රූප දෙකේ ක්‍රියාව ඉදිරි ධර්මයට ප්‍රත්‍යයයි ඒ ඉදිරි ධර්මයේ ඊගා විදිරි ධර්මයට ප්‍රත්‍යයයි සලායතන ප්‍රත්‍යයයි ස්පර්ශයට ස්පර්ශය ප්‍රත්‍යයයි වේදනාවට වේදනාව ප්‍රත්‍යයයි තෘෂ්ණාවට තෘෂ්ණාව ප්‍රත්‍යයයි උපාදානයට උපාදානය ප්‍රත්‍යයයි කර්ම භවයට කර්ම භවය ප්‍රත්‍යයයි උපපති භවයට උපපති භවය ප්‍රත්‍යයයි ජාතියට ජාතිය ප්‍රත්‍යයයි ජරා මරණ එහෙනම් අවිද්‍යා තණ්හා උපාදාන කර්ම කොහෙටද ගිහින් දැම්මේ අවිද්‍යාවට සිත තුළ ඉඩ දුන්නා නම් තෘෂ්ණාවට සිත තුළ ඉඩ දුන්නා නම්, උපාදානයට සිත තුළ ඉඩ දුන්නා නම්, කර්ම සකස් වෙන්න සිත තුළ ඉඩ දුන්නා නම් අර ප්‍රතික්ෂේප කරන ඒවා, අකමැති ඒවා, පිළිකුල් කරන ඒවා ගන්න වෙනවා. ප්‍රතික්ෂේප කරන්න බෑ. මොනවද? ජරා මරණ. ගණ්ඩම වෙනවා. ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්, උපායාස සම්බවಂತಿ. එහෙනම් දුකයිද? දුකයි. දැන් දුකක පැවැත්මක්ද තියෙන්නේ? ඔව්. ඒ අපි මොනවටද කැමති? අපි සැපට කැමති. දුකට අකමැති. දුක පිළිකුල් කරනවා. හැබැයි පිළිකුල් කරාට අයින් කරන්න බෑ. බාර ගන්න වෙනවා. එහෙනම් අවිද්‍යාවත්, තණ්හාවත්, උපාදානයත්, කර්මත් කියන මේ නාම ධර්මයනොත් ගිහින් දාන්නේ දුකටද? දුක්ඛ ලක්ෂණයක් තියනද? දුකේ පැවැත්මක්ද තියෙන්නේ? එතනටද ගිහිල්ලාද දාන්නේ? ඔව්. එතනට ගිහිල්ලා දානවා. අවිද්‍යාව තියෙන තාක්කල්, තණ්හාව තියෙන තාක්කල්, උපාදානය තියෙන තාක්කල්, කර්ම රැස් කරන තාක්කල්. තර වර්තමාන භවයේ ආහාරය ප්‍රත්‍යයයි. අන්න දැක්කා. නිබ්බති ලක්ෂණය දැක්කා. අලුතෙන් අලුතෙන් අලුතෙන් මහටගත් හටගත් ස්වභාවයෙන් නැති වෙන විපරිණාමයි වේශ භාවය දැක්කා. තමාගේ වශයෙන් පවත්න්න බෑ. අවිද්‍යාව තමාගේ වශයෙන් පවත්වන්න පුළුවන් නම් මම මේ මොහොතේම අයින් කරනවා. තමාගේ වශයෙන් මම කැමති නෑ අවිද්‍යාව මගේ සිත තුළ ක්‍රියාත්මක වෙනවා. තමාගේ වශයෙන් පවත්වන්න බෑ. තමාට ඕන විදිහට අයින් කරන්නත් බෑ. අවබෝධය තුළ අයින් කරන්න ඕන. අවබෝධය තුළ අයින් වෙනවා. තණ්හාව තමාගේ වශයෙන් තමට ඕන ආකාරයට ඕන වෙලාවට ඉවත් කරන්න බෑ. අවබෝධය තුළ ඉවත් වෙනවා. චන්දරාගය, බැඳීම, ආසාව, ඇල්ම, කැමැත්ත අවබෝධය තුලයි දුර්වල වෙන්නේ. ඒ දුර්වල වීමේ අවසානය ඉවරයි. අවසන්. තෘෂ්ණාවගේ ශේෂයක්වත් ඉතිරි නැද්ද? අවසන්ද? ඒ නිවනයි. එහෙනම් ඒ ධර්මතාවයන්ට ක්‍රියාත්මක වෙන්න ඉඩ දුන්නොත් දුකයි හැබැයි තමාගේ කැමැත්ත හැටියට අයින් කරන්න බෑ අවබෝධය තුලයි අයින් වෙන්නේ ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ අවබෝධය අපේ මනසින් මේවා අයින් කරන්න අතින් අරන් අයින් කරන්න බුදුරජාන් වහන්සේ උත්සාහ කළේ නෑ එහෙම කරන්නත් බෑ අවබෝධය පිණිස දහම් දෙසුවා අවබෝධ කරගත්ත අය චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත අය දුකෙන් මිදුණා අනවබෝධය තුළ ඉන්න තාක්කල් දුකෙන් මිදෙන්න බෑ එහෙනම් ඒ ධර්මතා නිබ්බති ලක්ෂණය හා විපරිණාම ලක්ෂණයක් තියෙනවද තියෙනවා නිබ්බති ලක්ෂණයට කියෝදී එසෑම ධර්මතාවයකම තියෙන හටගන්න ලක්ෂණයක් හා බිඳීම් ලක්ෂණයක් අවසන්නේ. උදේ වේ දර්ශනය දැක්කා ඥානේ නුවණින්. ඒ තුලින් අනිත්‍ය ලක්ෂණය ප්‍රකට කරගත්තා. පටිච්ච සමුපාදයත් එක්ක ගලපලා දුක්ඛ ලක්ෂණය ප්‍රකට කරගත්තා. ප්‍රකට කරගත්තා. තමාගේ වශයේ තමාගේ කැමැත්ත හැටියට මේවා ප්‍රතික්ෂේප කරන්න බෑ අයින් කරන්න බෑ අවබෝධය තුල අයින් කරන්න ඕනේ කියන එක තේරුම් ගත්ත අනාත්ම ලක්ෂණය. තේරුම් ගත්තා. තමාගේ කැමැත්ත හැටියට නෙමෙයි මේව පවතින්නේ. ඉදිරි ධර්මයට ප්‍රත්‍ය වෙන කලින් තියෙන ධර්මතාවය. එහෙනම් අනේ යම් කිසි කෙනෙක් එතකොට මේ එකම ධර්මතාවයක් අරන් චක්කෝ ප්‍රසාද රූපේ එකම ධර්මතාවයක් අරගෙන පරීක්ෂා කරලා බැලුවා. එතකොට චක්කෝ ප්‍රසාද රූපයට අවිද්‍යාව ප්‍රත්‍යයයි තණ්හාව ප්‍රත්‍යයයි උපාදානයේ ප්‍රත්‍යයයි කර්ම ප්‍රත්‍යයයි. අනාගතයේ චක්කෝ ප්‍රසාදයක් හැදුවොත් ওই හතර ප්‍රත්‍යයයි අනාගත භවයේදී ආහාරය ප්‍රත්‍යයයි. ආහාර විතරක් නෙමෙයි කම්මචිත්ත ඍතු කියන ධර්මතාවයනොත් ප්‍රත්‍යයයි. අනාගතයේත් වෙන්නේ තියන්නේ නිබ්බති ලක්ෂණයක් හා විපරිණාම ලක්ෂණයක්. නිබ්බති ලක්ෂණයක් හා විපරිණාම ලක්ෂණයක්. අලුතෙන් අලුතෙන් අලුතෙන්ම හට ගන්නවා. ඒතර චක්ක ප්‍රසාද රූපේ අලුතෙන් අලුතෙන් අලුතෙන් අලුතෙන්ම හට ගන්නවා. හට ගන්න ශනේ නැති වෙනවා. ඒතර උදයක් තියෙනවා හට ගන්න ශනේ නිබ්බති ලක්ෂණය. ඒ උදයයි විපරිණාම හේවත් පෙරලනවා. ඒ වැයයි. දර්ශනය දැක්කා ඥානයේ නුවණින්. ත්‍රයණුව එක්ක අනිත්‍ය ස්වභාවය මනසට අනුගත කරගත්තා, සාතික කරගත්තා. අනිත්‍යයි. චක්කෝ ප්‍රසාද රූපයත් අනිත්‍යයි. ඒ හදන්න ප්‍රත්‍ය වෙන සියලු ධර්මයන්ොත් අනිත්‍යයි. අවිද්‍යාව, තණ්හා, උපාදාන, කර්මත් අනිත්‍යයි, ආහාරයත් අනිත්‍යයි. කම්මචිත්ත ඍතු කියන ඒවත් අනිත්‍යයි වර්තමානයේ. නිබ්බති ලක්ෂණයක් හා විපරිණාම ලක්ෂණයක්. මනසට අනුගත කරගන්න හැබැයි මා ඒ විතරක් මාදි සහතික කරගන්න. සහතික කරගන්න. සහතික කර ගැනීම තුළ තමයි ස්ථාවර වෙන්නේ. ඊට පස්සේ අනිත්‍ය වශයෙන් මේ ලෝකෙ කිසි දෙයක් දකින්න බෑ. හැබැයි මේ එකක් විතරයි කිව්වේ. තව තියෙනවා ගොඩාක් කියන්න පංචස්කන්ධයෙන්. එතකොට චක්කෝ ප්‍රසාදය ගැන විතරයි කිව්වේ. සෝත ප්‍රසාද රූප, ගාන ප්‍රසාද රූප, ජීව ප්‍රසාද රූප, කාය ප්‍රසාද රූප. මේ සෑම ධර්මතාවයන් පිළිබඳව ඉදිරි දේශනාවලදී සඳහන් කරනවා. අදට નિયમિત ධර්ම දේශනාව අවසන් කරනවා. සසරින් නිවනට කියන මාතෘකාව යටතේ දේශනා කරගෙන එනු ලබන ධර්ම දේශනා මාලාවේ තවත් ධර්ම දේශනාවක් බොහොම ශ්‍රද්ධාවෙන් යුක්තව ශ්‍රවණය කරා. තන්පත් සිතින් එකඟ සිතින් ඇහුවනම් ධර්මයේ පැහැදිලි. මේක දැනගෙන දැකගෙන යන ගමනක්. නොදැන නොදැක යන ගමනක් නෙවෙයි. දැනගෙන දැකගෙන මග පිරිසිදු කරගෙන යන ගමනක්. නොමග යන්නේ නැතුව නිවැරදි මගට වැටිලා ඒ නිවැරදි මග ගමන් කරන ආකාරය. ඒ ගමනේ අවසානය සියලු දුක් වලින් නිදහස් වීම. එතන ජරා නැහැ. එතන ව්‍යාධි නැහැ. එතන මරණ නැහැ. එතන ශෝක නැහැ. එතන කනගාටු නැහැ. එතන හැඬීම්, වැළපීම්, දුක්ඛ දෝමනස්යන් නැහැ. එතන ප්‍රියයන්ගෙන් වෙන්නීම, අප්‍රියයන් හා එක්වීම, කැමැති දෑ නොලැබීම, අකමැති දේවල් ලැබීම නැහැ. එයි නාම රූප දෙකේ ක්‍රියාවක් එතන නැහැ. ස්කන්ධ පංචකේ ක්‍රියාවක් එතන නැහැ. ආයතන වල ක්‍රියාවක් නැහැ. ධාතුන්ගේ ක්‍රියාවක් එතන නැහැ. කර්මයේ ක්‍රියාවක් නැහැ. කර්මයේ විසින් සිදු කරන ක්‍රියාවන් එතන නැහැ පුනර්භවයක් නැහැ. සියල්ල නැවතුණා. නිවුඩ ඒ තමයි නිවන.